මේ වන විට ඔහුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තබා තිබෙනවා. මෙම මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනවා. පශ්චාත් මරණ පරීක්ෂණයක් වහාම සිදු කිරීමට නියමිතයි. අනතුරුව මෙම මරණයට හේතුව පොලිස් නිලධාරීන්ගේ යම් දෝෂයක් බවට අනාවරණය වුවහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද යොමු කරනවා.